සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. අපි ඊයේ ඉතුරු කර ප්‍රශ්න 8ක් තියෙනවා. අද දවසට සම්බන්ධ වාර්තා භාවනාව පිළිබඳ 10කුත් ධර්මයේ පිළිබඳ එකකුත් වෙනත් ඒවා දෙකකුත් ඔක්කොම 13ක් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේකින් අවසරයි. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස ඊයේ හවස පරයන්කේ අත්දැකීම් මෙසේය. මම දැන් මෙතන යන්න හොඳින් දැනේ. වෙන කිසි අරමුණක් හෝ අරමුණක සලකුණුදු නැත. අවටින් ඉතිරි පැතිරි යන sound of silence වරහන් තුල ශබ්දයක් විනා වෙන කිසිත් නැත. පෙර පුරුදු පරිදි ශබ්දය නිරීක්ෂණය කෙලිමි. වැඩි වේලාවක් එහි රැඳිය නොහැක. නමුත් මුළු පරිසරයෙන්ම එය ඇසේ. හිසට හිස් ගතියක් දැනෙන ගතියක් තදින්ම දැනිනි. නොසන්සුන්්‍ය. ඇස්සර ඉදිරිය බලා සිටීමි. භාවනාව එපාම විය. ඉරියව්ව පස් වතාවක් මාරු කෙලිමි. පිසු හැදෙන්න යනවා යයි හැඟිනි. ඔක්සිජන් මදි ගතියක් දැනිනි. ක්ලාන්ති වී වැටේ යයි සිටිනි. හිසේ වම් පැත්තට මේ සියලු දේ දැනිනි. වමන ගතියක් මෙන් අපහසුතාවයකින් පෙළුණි. අවසානයේ ජීවිතයේ බුදුනට පූජා කළෙමි. පාපී මාරය. මම මේ අසීරු தത്വයට මූණ දෙන්න වීරිය තිබේයයි තුන් හතර වතාවක් මෙනෙහි කරමි. සියල්ල කෙමෙන් නිසසල විය. කරදර කිසිත් නොමැතිය. මේ සියල්ලට විනාඩි 50ක් පමණ ගත විය. පාරයන්ක පැය ඉවර වූ පසු සැහැල්ලුවෙන් නැගිටිමි. මේ සංසාර දුක නිමා කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ කරන ශාසන සේවය දිගු කලක් පවතිවා. සංයුතනිකායේ තියෙනවා මේ සගාතක වර්ගයේ සනමාන සූත්‍රය කියලා එකක්. ඔය sound of silence කියන පොත පරිවර්තනය කරනකොට තමයි මේ පරිවර්තනය කරන අයට හම්බ වුනේ ඒ සූත්‍රය. ඒකේ ලියලා තියෙනවා චිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කියලා దేవතාවෙක් කැලේ මැද ඉඳගෙන බුදුජාන් වහන්සේට කියනවා මේ පක්ෂීන් පවා නිදන මැදම රාත්‍රියේ මහා බ්‍රාන්ත සද්දයක් මට ඇිනව ඇඟ ඇතුලෙන් පුදුම බයක් එනවායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා පක්ෂීන් නිදන මැදම රාත්‍රියේ ඒ වගේ සද්දයක් කරනකොට පුදුම සතුටක් ඇති වෙනවායි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සද්ද ගන්නේ හුදේකලා වෙච්ච බවට. සත්‍යමත් වෙච්ච බවට. ඒ దేవතාවයන් තියෙන්නේ පාළු වෙච්ච බවට, තනි වෙච්ච බවට. ඉතින් එතකොට හිඳාඩිය දානවා, ක්ලාන්ත වෙනවා, ඔක්සිජන් මදි වෙනවා, වෙන්න තියෙන සේරම වෙනවා. නැත්නම් මේක මේ සතිය, මේ හුදෙකලාව, එහෙම නැත්නම් පිටිචිගතිය වෙලා තියෙන වෙලාව වෙන සද්දයක් කියලා බාරගත්තොත් ඒකම තමයි සතුට යනවන දේ. ඉතින් ඒක නිසා මේ කවුද ඒ ගායකයාගේ නම මට මතක නැහැ. ඕගොල්ලන්ට මතක් වෙයි කියනකොට පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ උඹටත් එක්කලයි මම මේ කවිය කියන්නේ කියලා උලලේනට කියන බඩන්න එපා මාත් තනි බැලේ ඉන්නේ ගෑණි ගෙදර ඉතින් උඹටත් එක්ක මම මේ කවිය කියනවායි කියලා ඉතින් අපි කරන්නේ මේක පාලුවකට තනිකරට ගත්තට පස්සේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා, සුගර් නගිනවා, හීන් දාඩිය දානවා. ඉතින් කවදා හරි දන්නවනම් මේ භාවනා කරලා ලබන්න ප්‍රතිඵලයක් කියලා. එන ගහපන් ගණන් බලාපන්. ඉතින් උඩ ප්‍රතිපදාවක්ද කියලා ඇහුවොත් තක తీරුකම නැත්තම් තක తీරුකම තියෙනවා. ඉතින් උඩ නූල් බඳිනවා, අප නූල් අයින් කරනවා. ඒතකොට දෙයියොත් තියෙනවා. නස්සස්තරේකොත් තියෙනවා. අයි මේක බය වෙලා නිසා aloneness and loneliness කියන දෙකම එකමයි. එක්කෙනෙකුට එක තනි කොටියක් පාලු තන්කන් දෝෂයක්. අනිත් එක්කනට උදේකලාව. ඉතින් අපි කවදද මේ loneliness වල ඉඳලා aloneness එකට යන්නේ? ඉතින් ඒක කියන්න බෑනික ඥාන කොම්පිටිකම ගැතේ තියෙනවා, වයසේ තියෙනවා, පොහොතක්කමේ තියෙනවා. උගත්කමේ මොකේවත් නැහැ. කරුමේ ගෙවිච්ච දවසට තේරෙනවා අපි මෙතෙක් කල් භාවනා කරලා හැම ප්‍රතිඵලයකටම වෛර කරලා තියෙනවා මූණට කියලා ගහලා තියෙනවා කුණු වතුරක් කරලා තියෙනවා අපිට පෙන්නේ ඒකට හදිසි ප්‍රතිකාරයකට යන්න ඕනේ ඔක්සිජන් දෙන්න ඕනේ ඇම්බියුලන්ස් එක ගෙන්නන්න ඕනේ කියලා. ඕක තමයි උදකලාව කියන්නේ. ඉතින් නිකමට හරි ওই දේ දන්නේ නැතුව මරණ මොහොතේදී ඕක ආවනාවේ මොනව අල්ලයිද? නැවත අපි දැනගෙන ගියා නම් සමහර විටක ඒ තානිකම පාලුකම එනකොට හිතා ගන්න ඉඩ තියෙනවා. මම භාවනා කරනකොටත් ඔක ඇවිල්ලා තියෙනවා. ඕක එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. එතකොට මරණය හරහා යන්න පුළුවන්. ඒක නිසා බය වුණොත් ඒ පොඩි කාලේ මම අහලා තියෙන කතාවක් ඒ කඩුගන්නාවේ පාරේ ඔය නුවර පාරේ යන්නේ පොඩි දොලක් අයිනේ. ඒ මිනිස්සේ ක්‍රය ගිහිල්ලා මේ ආන්දෝ මරන්නේ. ගිහිල්ලා වෙලා කඩුවක් කරන් ගිහිල්ලා ආන්දට ගහලා තියෙන එක ඉන්නේ මඩේ ටික සාමාන්‍ය වතුරේ මේ ඉන්නේ ගොඩ ගොඩක්ලා ඉන්න පුළුවන් උට. උනෝට කෑවලු මේක. අරුණ කරපුතේ කෑලි කෑලි කපලා අලකොලේක බැඳගෙන ගෙදර ඇවිල්ලා කරුවලේ. දිගහැරලා බලනකොට ආන්දෙක් නෙමෙයි පොළගෙක්. ඒ වෙලාවේ මැරලා වැටෙනවා. ඔච්චර කාලා හිටිය ආන්දා. ඒතර මොකුත් නැහැ. දැන් බලනකොට පොළඟා පොළකට කපව නිකන් බෑනේ වෙවුලන්න ඕන, දඟලන්න ඕන, පෙන දාන්න ඕන, මැරෙන්න. ඒක නිසා බුදුචානන්ති කියන්නේ මේ මේ දෙක එක ඔක්කොගෙම එකමයි තියෙන්නේ. ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියනවා, පාළු ගතිය කියනවා, තනි ගතිය කියනවා, බුදුචානන්තේකට හුදේකලාව කියනවා. ඉතින් අපි කවදද මේ පැමිණිච්ච එක මේ විදිහට හැකි සංඥාවෙන් බලන්නේ. ඉතින් ඒකට ප්‍රතිපදාව කියලා කියන්න තු බෑ. නමුත් මේක ඉලෙක්ට්‍රික් දෙයක් නෙවෙයි. ඉම්ප්‍රොම්ප්ටු වෙන වැඩක් නේ එක වෙලක් ගාලා වෙනවා. උනාට පස්සේ අපි මේ ප්‍රශ්නෙටම මෙතෙක් කල් අපි නූල් බැඳපු දේ එහෙම නැත්නම් අප නූල් ගැට ගහපු දේ පිළිත් නූල් ගැට ගහපු දේට කියනවා අයියෝ අර කපන්න බැරි යත ඉඹිනා වගේ මේකනේ මම මේ පාලුකම තනිකම කියලා බැලුවේ බලනකොට මේකනේ මේ අපි පුරුදු කරන්න ඕන කියලා තේරුම් ගත්ත දවස වෙනකොට ඒක දවල් වෙයිද රෑ වෙයිද කොයි ඉරියව් වෙයිද කියන්න බෑ එයිසයික වෙනකම් භාවනා කරනවා කියන එක Taman කිරේ Tamanට කරන් තියෙන ලොකුම කරුණාව තමයි. ලොකුම මෛත්‍රිය තමයි. මේ හොල්මන කොයි වෙලාවෙ වෙයිද දන්නේ නැහැ. එතකන් දිගට කරන්න කියලා අපි යන ප්‍රශ්න. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානය පරයන්ක භාවනාව සහ ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීම. පරයන්ක භාවනාවේදී මුලදී මාහට දැනෙන රළු ආශ්වාසය සහ ප්‍රශ්වාසය කාලයත් සමග තුනී වී යයි. නමුත් කාලයත් සමග සිතුවිලි පැමිණේ. මා සිතුවිලි පැමිණීමෙන් ටික වේලාවකට පසු අවබෝධ කරගනිමි. ඔබ වහන්සේ මින් පෙර දුන් උපදෙස් වූයේ නැවත කර්මස්ථානයේට වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරන ලෙසයි. නමුත් මා කර්මස්ථානයේට සිත යොමු කළත් හුස්ම තුනී වී ඇත. මේ අවස්ථාවේදී හුස්ම ඇල්ලීමට නොහැක. මේ අවස්ථාවේදී දැනට මා කරනුයේ ඔහේ සිතුවිලි එනවද නැද්ද කියලා බලා සිටීමයි. මෙය නිවැරදි ආකාරයේද කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක අපි තුන් අසරයක් මතක් කරා. නැවතත් මතක් කරනවා. ඒ විදිහට සද්දයක් ආව, හිතවිල්ලක් ආව, වේදනාවක් ආව පිට ගියාට පස්සේ නැවත තමන්ගේ මූල කර්මස්ථානට යන්න ඕනේ සැකනම් පමණයි. සැක නැත්තම් මගේ දැන් හිත තියෙන්නේ මේ සද්දක වේදනාවක හිතවිල්ල කියලා දැනගෙන ඉන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඒ ඒ ඒ විශ්වාසයේ මත ආනපනේ නෑම තමයි. යම් වෙලාවක බයක් චකිතයක් ඇවිල්ලා මොකද උනේ කියලා මට ඉක්මනට ආපහු යන්න ඕන කියලා කලබල වුණා නම් එයාට ගිල් බලනට ආය ආනපනේ පේනවා. මොකද හිත ඇවිස්සලා තියෙනවා. ඒ නිසා කියනවා තැකනම් ඔතෙන් ගියාට පස්සේ හැබැයි මේ පටන් ගන්නකොට නෙවෙයි. ඔතෙන් ගියාට පස්සේ හිත පිටිගන්නේ පළච්චාවයි. සමස්තේ පේනවා හිතනක් තියෙනවා දේවලුත් තියෙනවා ආනපන තියෙනවා ගොජේ තියෙනවා ඒක තියෙනවා තිබිච්චා. නැත්නම් ආනපන පේනවා ඒක තිබිච්චා තිබිච්චා. ඔක්කොටම සමහිත බලන්න ඉන්න පුළුවන්. සැක තියෙන කෙනාට එහෙම කරන්න බෑ. එයා කරන්නේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙනවා. එතන සමස්ත දකින්නෝල හිතනවා සතිය නැති වෙලා සමාධිය නැති. ඒ වෙනාට කියනවා ආනපානේ බලන්න. ඒකට මේ පණිදාය භාවනා, පණිදාය භාවනා කියලා සර්වඥන්සේ සඳහන් කරනවා එල්ලයක් සහිතව යන භාවනාව සහ එල්ලයක් රහිත යන භාවනාව. මේ එල්ලය රහිත වෙලා හිත හිත විදියට කියලා දඟලනකොට බය නම් විශ්වාසයේ මදි නම් සද්ධාව අඩු නම් යන්න මූල කර්මත්තා. නැත්නම් උකට ඕම යන්න ඇති. මොකද මේ හිතවිලි ඔය ඔය වෙලාවට එන හිතවිලි හිතන දේවල් නෙවෙයිනේ හිතෙන දේවල්නේ. හිතන දේවල් කෙලස් නැහැ. ඒ වගේම ශබ්ද තුනට අහන දේවල් නෙවෙයි නට ඇහෙන දේවල් නේ තියෙන්නේ. ඒ වගේ කෙලස් නැහැ. ඒත් ඇඟේ වේදනා තියෙන ඒවා ගින්නගත දේවල් නෙවෙයි ඇඟේ ඉබේ තියෙන දේවල්. අපි විඳීම සඳහා ශරීරයේ මේ සම්බාහන කර කර කරන වේදනාව නෙවෙයි. ඇඟින් එන ඒකකවත් අකුසල් නැහැ. ඒවත් ඒක ගැහෙන්න පටන් ගන්නනේ සද්ධාව නැත්තම්. සද්ධාව නැති කෙනාට කරන්න තියෙන්නේ අන මේ මූල කර්මත්තාන්ට යන්න. සද්ධාව තියෙනවනම් ඒ ඔක්කොටම යන්න. එතකොට තමයි සතිය අතු ඉටි විහිදි වැඩෙන්නේ. විවිධාංගීකරණේ වෙන්නේ ඒ කොයි එකාවත් ඒ මොනම දෙයකටවත් සතිය යට කරගෙන යන්නත් බෑ. ඒ ඔක්කොටම වැඩි සතිය බලවත්. අන්නේ සතියේ වීර වික්‍රම ක්‍රියාන්විත ශක්තිය දකින්න නම් හිතවිලි ආපහමකෝ. හිතනව නෙවෙයිනේ. ආනේ විදිහට බලන්න පටන් අරගත්තොත් සතිය අර වැඩි වියපත් වීමක් වගේ ඉහළට යනවා. ඒක නිසා සැකනම් බලන්න සැක නැත්තම් බලන්න එපා කියන එක තමයි කෙටි උත්තරේ. මන්ටත් ප්‍රශ්නයක් අහන්න අවසර දුන්නා. ඉවරලා. ඕ ඉවරලා. දැන් උතරම 31ක්ද කොහොද අතේ තියාන තවත් ප්‍රශ්න. දෙන්න. ඒ කියවන්න ඉක්මන් කළා ඉක්මන් කළා නිකන් දෙපර බබයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාවේදී වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනා කිරීම සක්මන් භාවනාවේ බේසික් අවස්ථාවක්ද. පාදයේ එසවීම, ඉදිරියට යැවීම සහ බිම තැබීම මෙනෙහි කිරීමේ ඊළඟ අවස්ථාවද. එසේම එක් ඉවෙන්ට් එකක් උදාහරණ වඩහන් තුල උදාහරණේ පාදයේ එසවීම මුලැමැදාග බැලීම ඊළඟ අවස්ථාවද. මා ගමන් කරන වේගය ඊටාම සෙමින් වුවත් හෘදය පාදයේ එසවීම ඉදිරියට යැවීම සහ බිම තැබීම මෙනෙහි කිරීමට ප්‍රථම අනෙක් පාදයේ ක්‍රියාත්මක වේ. මට කිව යුත්තේ කාලයේ ප්‍රමාණවත් නොවන බවයි. එසේම එක ඉවෙන්ට් එකක් මුලැමැදාග ලෙස මෙනෙහි කිරීමට කාලය කෙසෙත් මාහට ප්‍රමාණවත් නැත. මම ඊටමත් සෙමෙන් ගමන් කරමින් මේ කිරීමට හැදුවත් කාලයේ ඊතා කුඩා බැවින් අනෙක් කකුල ඉස්සර වේ. මෙය පැහැදිලි කර දෙන්න ලෙස පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකෙත් ඇත්තට කරන්න බැරි හරිය ලියලා තියෙනවා. ඒ නිසා හරි කමන්නේ පොඩි අදහසක් එනවා. ඒ වම දකුණ වතෙන් හෝ සෝනා තබන වතෙන් හෝ සෝනා යන තබන කරන්න බැරි නම් මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්න තාක්කල් සක්මනේ 100 100ක් ලකුණු හම්බ වෙනවා. නිසා ඔක්කොම පොරකැයිල පැත්තක දීදී මම දැන් ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා. අන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. කොහොමද දන්නේ මම දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් හිටගෙන නෙවෙයි. මම දැන් නිදාගෙන නෙවෙයි. මම දැන් කොහොමද ඇවිදිනව බව දන්නේ. මොනවා හරි පෙන්නයි. ඉඳගෙන නෙවෙන්න බඩ එච්චරයි භාවනාව කියන්නේ. ඔය මිරිකලා තද්දලා දිකලා ගන්න ගියොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ඒක දිගේ යනකොට ඊටු ටික රිද්ද වෙයි. ඒ නිසා බලන්න ඔයගේ විතක්ක ਵਿਚාර අදාන්ත වෙච්ච වෙලාවක මහා ලොකු දේවල් වලට යන්න එපා. එතකොට අන්තිමය මේ මේ අපහසුයි සියුම් දේවල් හොයන එක. ඒ වෙනුවට කරන්නේ මම ඇවිදින බව දන්නවා. එතන ඔක්කොම හිතන අතරතර මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා. හරි. එහෙනම් ඉතින් ඒක 100 100ක්ම ලකුණු දාගන්න අහන්න හිතෙන් අහන්න කයින් කොහොමද දන්නේ මම ඉඳගෙන නෙවෙයි කියලා. ආයෙත් උඩ කියයි. ඒ නිසා තොරතුරු දුන්නාට පස්සේ ඒ තොරතුරු ප්‍රශ්න කරගන්නවා. ඒක නිසා මහචිචාර්ය ස්වාමීන් කියලා තියෙනවා. අනවශ්‍ය තොරතුරු මේ සභාවට දෙනකොට සමහරකට ඒක තේරෙන්නේ හරියට පාවිච්චි කරන්න. ඒ නිසා උතාම සරල තොරතුරු වලින් දැනට අරගත්තට පස්සේ පුළුවන් විස්තර දේවල් කියලා දෙන්න. තෙරුවන් සරණයි. මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව. මන් සක්මන් භාවනාවේ යෙදීමේදී ආකාර දෙකක් අවබෝධ කරගත්තෙමි. වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදීමේදී විටින් විට සිතුවිලි පැමිණේ. මාහට සිතුවිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබියදීම වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාවේ යෙදිය හැක. වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාවේ යෙදීමේදී විටින් විට සිතුවිලි පැමිණේ. සිතුවිලි ආපසු එය ආ බව අවබෝධ කරගෙන ඊතා දැඩි අදිෂ්ඨානයකින් හෝ වීරයකින් සිතුවිලි වලට ඒමට නොදී වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් භාවනාවේ යෙදිය හැක. මෙහිදී ඊටමත් සුපරීක්ෂාකාරී ලෙස භාවනාවේ යෙදිය යුතුය. මන්ද සිතුවිලි සප්‍රෙස් කිරීමේ චේතනාව ඇති නිසාය. මෙම ආකාර දෙකෙන් කිනම් ආකාරය මා ප්‍රගුණ කළ යුතුයදයි කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔබ ඉස්සලා කියපේකමයි නැවත කියන්නේ දෙකම හරියි. පුළුවන් තරම් බලන්න හිතවිලි තියෙද්දි වරින් වර හිතවිලි නැතර කරන්න හදන්න යන්න එපා. ඒක කවදාකවත් හරියන වැඩක් නෙවෙයි. හිතවිලි තියෙද්දි මම ඇවිදින බව දන්නවාද කියලා. එතකොට එයා කියාවි දිගට නම් බෑ. නමුත් වරින් වර වරින් වර දාන්න. කොහොමද දන්නේ? ආයතෝරි කියන්නේ මේ කකුල වදිනවා තේරෙන්නේ. ආයෙච්චරයි. ඒක ඕනේ හිතවිල්ලකට එන්න කියන්නේ. ඕනේ සද්දකට එන්න කියන්නේ. ඕනේ වේදනාවට එන්න කියන්නේ. ඒ අනාතරේ කොහොමද මම මේ ඇවිදින බව දන්නේ? ආයෙක දැක්කට පස්සේ දිගටම ඇවිදින බව පේනවනේ ඊට පස්සේ වම දකුණ ඔසෝනවා තබන ඊට පස්සේ ඒක දිගේ යනවා අර කලබල තියෙන වෙලාව බලන්න ඔක්කොම තියෙදිම ඇවිදින බව වරින් වර හෝ අර හිතවිලි සද්ද වේදනා මැදින් බලන්න පුළුවන් ගතියට ගතිය එක කියලා හිතාගෙන ඊටු ටික දෙක තුන හතර කියන විදිහට හිතාන ගියොත් ප්‍රශ්න විසදෙනවා භාවනාවේ ප්‍රශ්න ඊයේ වයිවරයි අනිත් ප්‍රශ්න ගරු ස්වාමින් වහන්ස භාවනාවේදී චතුරාර්ය සත්‍ය දැන් වටහා ගත යුතු බව දැනුනි. කරුණාවෙන් මේ තේරුම් කර දෙන්න. හේතුඵල ධහම දැනගත යුතු බවද භාවනාවේදී දැනුනි. ධර්මයේ ගැන මාගේ දැනුම බිඳුවයි. කරුණාකර මේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොහොම දිගට කරගෙන යනකොට වැටෙන එක තමයි දේ. නැත්තම් ගොඩාක් දේවල් ක්‍රම තියෙනවා කියලා දෙන්න. ඒ කියලා දෙනකොට මනස සූදානම් නැහැ. ওই තියෙන විදිහට වර්තමාන මොහොතේ හිත පවත්තන්න. ඒක සියලුම දේවල් වලට වෙලාව ආවට පස්සේ කියලා දෙනවා. ඒ නිසා ඔය ඇති වෙච්ච ප්‍රසන්න භාවය අවදි භාවයේ දිගටම පවත්නකොට චතුරාර්ය සත්‍යයයි හේතුඵල ධර්මයි මේක තුලින්ම වැටෙයි. ඒිට එහයින් කරන්න දෙයක් නෑ. මොකද ඒක ඔය හිතෙන් තරම් මේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා වගේ කරන්න බෑ. හැබැයි ওই වැඩේ කරන්න පුළුවන්. දිගට සත්‍ය පවත්න එක කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම ඊගාව පියවරට මේ සතියෙම යොමු ලබලා දෙනවා. ගරු ස්වාමීන් වහන්ස මේ ධර්ම ප්‍රශ්නයකි මම අහලා තියෙනවා අනිදස්සන විඥානය කියලා දෙයක් මෙහි තේරුම පහදා දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය දර්ශන විඥානය පිළිබඳව යමක් කියනවනම් මට පුළුවන් අනිදස්සන විඥානය ගැන කියන්න ඒ මේ සේනක පඩිවරයෙන් නෑ මට මතක නෑ පණ්ඩියාගේ නම එයාට කිව්වලු රජුරෝ වේදේ රජුරෝ මගේ වැලියොන් චිතාව කැඩලා මට වැලියනුවක් අඹලවපන් කියලා අඹරලවපන් කියලා එම්බර ලැබුවේ නැත්නම් ඉතින් බෙල්ල ගහලා යනවා. ඉතින් කිව්වලු තිබුණු කැඩේ වැලිලා නෙවෙයි සයිස් එක ගන්න ඕනේ මට කේකින් කෑල්ලක් එවන්නේ කියලා. තිබුණු වැලිය වලින් චාවේ ලන් ඔන්ජිලා ලනුවේ කෑල්ලක් මට එවන්න මම මේ විදිහට අම්බර ලැබන්නම් කිව්වලු ඉතින් ඉච්චරයි. එයිසම මේ දර්ශන විඥානය ගැන දන්නේ නැතුව අනිදර්ශන විඥානය ගැන කොහේ හොයන්නේද? ගරු ස්වාමීන් වහන්ස ඊයේ ප්‍රශ්න උත්තර වේලාවේ ඔබ වහන්සේ යම් උපමාවක් ගෙන හැර දැක්වුවා. මුහුදේ උඩත් යටත් කැළඹුණාට මැද නිශ්චලයි කියා. ඒ උපමාව කලේ මොන දෙයකටදයි අමතක වී ඇතත් ඒ මොහොතේ ඒ ඊතා වටිනා උපමාවක් ලෙස සිතුනි. කොයිතරම් මතක් කරගන්න හැදුවත් ඒ මතක් නොවේ. මට සමා වී ඒ නැවතත් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. මතක් කරන්න හදනකොටම උඩ කොනට හරි යට කොනට හරි යනවා. මැද කොනට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ රෙකෝඩ් කරපු එක දෙනවා. ගෙදර ගිහලා කොට්ටයට තියාගෙන නිතර අහන්න ඕක. එතකොට මතක් වෙයි. ගරු ස්වාමීන් වහන්සේ කලක් තිස්සේ කැකෑරිමින් තිබූ ක්ලේශයක් ඔබ වහන්සේ ඇතුළු සභාවට ඉදිරිපත් කරන්නට සිටුනි. සෑම දිනකම දානය පිළිගැන්වීමේදී ප්ලාස්ටික් බෝතල් වල ඇහිරු වතුරද ලැබේ. මේ අවශ්‍ය නැති බව මට හැඟේ. කරුණු කීපයක් නම් 1. මේ ස්ථානයේ ඇති ජලය බීමට ඉතාමත් සුදුසුය. 2. ප්ලාස්ටික් බෝතල් වල ඇසිරු ජලයේ බැක්ටීරියා නැතත් වෙන අන්දමට විෂ විෂවිය හැකිය. වනහන් තුල ප්ලාස්ටික් වලින් සිදුවන දෙයක්. 3. මේසා විශාල ප්ලාස්ටික් බෝතල් ගණනක් පරිසරයට එකතු කිරීම සුදුසුය. 4. ප්ලාස්ටික් බෝතල වතුර ස්වාමීන් වහන්සේට බීමට දීමටත් නුසුදුසුය. 5. අප බෞද්ධයන් ලෙසත් පරිසරයේ දූෂණය නොකිරීමට වග බලා ගත යුතුය. යෝගින් Tamanටම කියා ඩ්‍රින්ක් බොටල් එකක් නිවසින් ගෙනත් පාවිච්චි කළ හැකිය. වරහන් තුල වතුර මෙහිදී පුරවාගත හැකි නිසා. මේ කාරණය භාවනාවට අදාළ නොවෙතත් පරිසරයට හානි කර දෙයින් වැළකී සිටීමට බුදුරජාණන් වහන්සේ අගය කොට ඇත. මේ පණිවුඩය මුළු ඕස්ට්‍රේලියාවේම පවත්වන රිට්‍රීට් සමග බෙදා ගැනීමේ අදහසින් ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරමි. මේ කිසිසේත්ම චෝදනාවක් නොවේ. කරුණු සලකා බැලීමටයි. ස්වාමින් වහන්සේ ඇතුළු සැමට තෙරුවන් සරණයි. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නට. අපි මේක හොඳට අහගත්තා. අපි සල්කා බලනවා ඉස්සරහ. ඊට පස්සේ මේ දවස් පළාත් පාලන ඡන්ද තියෙන නිසා වැඩ හරියට. අපි සල්කා බලමු. নমස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ පසුගිය දින කීපය තුල නවීන විද්‍යාව මිනිස් ශරීරය හදවත සහ මොළය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව කළ විග්‍රහයක් ඉතාම ආකර්ශනීයයි. මෙම ගැටලුවත් ඒ හා සම්බන්ධවයි. ගැටලුව. අභිධර්ම පිටකයට අනුව චිත්ත වීතිවල සිත හට ගැනීම තුල තුලම සම්පූර්ණයෙන් නිරෝධ වෙනවා. සිත වරහන් තුල චිත්තක්ෂණ දෙකක් අතර පරිච්ඡේද අවකාශයක් තිබෙනවා. සිත් දෙකක් හමුවන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. එසේනම් පෙර මතකයේ රැගෙන ඉන්නේ කෙසේද? උදාහරණ වශයෙන් දැනට අවුරුදු 15කට කලින් හමු පළමු පෙම්වතිය ගැන තවමත් මතකයේ තිබෙනවා. මෙම සිදුවීම දැකපු ක්ෂණෙම නැති වුණා. අවුරුදු 40කට ඉස්සෙල්ලා හම්බෙච්ච එකනේ මටත් මතක්. මෙම සිදුවීම දැකපු ක්ෂණෙම නැති වුණා. නමුත් තවමත් මතකයක් තිබෙනවා. කරුණ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඇත්තටම අර පළවෙනි එකේ විග්‍රහය හොඳනම් ප්‍රශ්න විසඳෙන්න එපා. දැන් ප්‍රශ්න විසඳනනේ තව ප්‍රශ්නයක් මතුවේ. ඒ නිසා මූලධර්ම පැත්තට ගියොත් කුඩු ගැහුවා වගේ. පුදුමාකාර හැබ්බැහියකට වැටෙනවා. ඒක හරි ලුක්‍රටිව්. ඒ නිසා සතිය පිහිටවන්න. ඒතර ට්‍රෙන්ඩ් එක එහෙම කඩලා යනවා. සතිය පිහිටීම වැඩිරම්. ඒ නිසා ඔය අපි ධර්ම පැත්තේ ඒ පැත්තේ ගන්න පටන් අරගත්තොත් ඒ හිතා ගන්න බෑ එහෙම කෙනෙකුට මේ භාවනා කරන්න විනාඩියක් හම්බෙයිද කියලා. මොකද ඒ තරම්ම ඒක ඇදලා යනවා. ඒක නිසා ඒව ටික අපි තියන්න දැනට తాවකාලිකව පැත්තට දාලා සත්‍යමත් වෙන්න. එතකොට අපිට අවස්ථාවක් ලැබෙයි මේක උරගාලා බලන්න. අද දවසේ ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවස්ථාව ලැබෙන පරිදි පැයක් පමණ පරයන්ක භාවනාවද විනාඩි 45ක් පමණ සක්මන සක්මන් භාවනාවද කරමි. මාගේ මේ වාර්තාව පරයන්කය සක්මන එදිනෙදා වැඩ කටයුතු යන අවස්ථා තුනම සම්බන්ධවයි. පරයන්ක භාවනාව. මා පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන කියා කයට සිත ගනිමි. එවිට ප්‍රකට වන්නේ කුමක්දෝ ඉන්නා බවට දැනීමකි. එයම සෑම තැනම පැතිරී ගිය හිස් ස්වභාවයක්ද කියා පැවසිය හැක. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ අග ඇත්තේද මේ හිස් ස්වභාවයමයි. මෙම දැනීම තුල සිටින විට වරින් වර ආනාපානයේද චිත්ත රූපද සිතවිලි හා වේදනාද ඇති වී නැති වී යයි. මට දැනෙන්නේ ආනාපානය සිතවිලි වේදනා සෑම දෙයක්ම ඒ හිස්වැනි වටපිටාවක් තුල ඇති වී එයටම දිය වී යන්නාසේය. ඉන්පසුව දැනෙන්නේ හිස ඉදිරියට නැමී ඇති බවකි. හිස කෙලින් කරගත් පසු නැවතත් ඉන්නා බවට දැනීම දැනෙන දැනීමටම යයි. මෙලෙසම මෙලෙස එක් පරයන්කයක් තුල මෙවැනි අවස්ථා කීපයක් ඇතිවේ. වේදනා හෝ ශබ්ද තිබුණත් ඒවායින් බාධාවක් නොවි ඉන්නා බවට දැනෙන දැනීමේ සිටිය හැකිය. සෑම පරයන්කයක්ම මේ ආකාරයෙන් සාර්ථක වන්නේද නැත. ඒ ගැන පසුතැවීමක්ද නැත. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට සිටගෙන මම දැන් මෙතන කියා කයට සිත යොදමි. එවිටද මුලින්ම ප්‍රකට වන්නේ හිස් බවක් තුල ඉන්නා බවකි. එම දැනීමෙන් සක්මන ආරම්භ කරමි. පාදයේ පොළොවට ස්පර්ශ වීමට සිත යොමු කළත් සිතට සිතවිල්ලක් හෝ යම් අරමුණක් පැමිණියොත් එයට අවදිමත් බව වැඩි වේ. පරයන්කේදී මෙන් එම සිතුවිලි හිස් බවට එකතු වී යන ආකාරයෙන් ආකාරයේ පෙනී. සක්මන් ක්‍රියාවලියට වඩා සිතේ ක්‍රියාවලිය දෙස කෙනෙක් බලා සිටිනවා මෙනි. සක්මන් කාලය අවසාන වනතෙක් මේ අයුරින් කරගෙන යන විට ඇතැම් වෙලාවට නිදිමතක්ද දැනේ. එදිනෙදා වැඩ කටයුතු එදිනෙදා වැඩ කටයුතු කරන විටදීද බොහෝ විට තනිව කරන වරහන් තුල බොහෝ විට තනිව කරන වැඩ ඉහත ආකාරයටම දැනේ. හිස් බව තුල හෝ ඉන්නා බව තුල සිතවිලි වේදනා අවසන් වන ආකාරය පෙනේ. ඇතැම් විට එකවරම දැනෙන්නේ පසුගිය මුළු වේලාව තුලම සතිය තිබුණේ නෑ නේද කියාය. ඒත් පසුතැවීමක් හෝ සතුටක් නැත. කයේ වේදනා ගැනද දැඩි අවදිමත් බවක් ඇත. මට දැනෙන්නේ මුළු කයම පැය 24ම පවතින වේදනා ගොඩක් පමණයි කියාය. මේ සියලුම දැනීම් ඉබේ සිදුවන ඒවාය. මා ඇතුළට හැරී ඇති බවක් දැනේ. ගරු ස්වාමීන් වහන්ස මෙලෙස ඉහත අවස්ථා තුනේම සමාන ආකාරයකින් දැනීම් ඇතිවීමේ වරදක් තිබේද? වෙනස් කළ යුතු දෙයක් වේ නම් ඒ සඳහා මට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මාගේ ගෞරවපූර්වක නමස්කාරය. මේ බුද්ධ දේශනාවේ තියෙන ඒක රේරුකාණේ ස්වාමීන් වහන්සේ සම 40 කර්මස්ථාන කියලා ලියලා තියෙනවා. 44 ආකාර භාවන එකේදී අනාත්මය පෙන්වන්නේ සංසිද්ධිය පෙන්නේ ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ කියන. දේ පෙන්නේ හිස් දෙයක් විදියට. තුච්ච දෙයක් විතරයි ගන්න කියලා මොනම හරපද්ධතියක් කරන රිත්යි රික්තකය අනාත්මයි මගේ නෙවෙයි ඒ නිසා કોઈ වෙලාවක හරි වර්තමාන මොහොතේ හිත ගියා නම් ඒ මොහොත තුල තියෙන වෙමි කියන එක තමයි මම ඉන්න මැරෙලා නැහැ මට නිින්ද කිල්ල නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ ඉතින් ඒ తত্ত্বය මහ තුච්ච දෙයක් මහ රිත්ත දෙයක් මහ ශූන්‍ය දෙයක් මහ අනාත්ම දෙයක් මට අයිති නැහැ ඉතින් ඒක ඉඳගෙන හිටියත් ඕක ඕකමයි හිටගෙන හිටියත් ඕක ඕකමයි ගෙදරදොර වැඩ කටයුතු කරත් එච්චරම තමයි. ඉතින් ඒක එක එක එක එක දිය රැලි නගිනවා, දිය සුලි එනවා, වඩදිය එනවා, බාදිය එනවා. හැබැයි ඔක්කොම වතුර තමයි. ඉතින් ඒ නිසා මේ පැත්තෙන් බලන්න ගියොත් තේරෙන්න පටන් ගන්නවා මේක කවුරු අවබෝධ කරුවත් ඔච්චරම තමයි. මේ ළඟ ඉන්න එකන භාවනා නොකරුවොත් එයාට තියෙන ඔච්චරම තමයි. එයා ඒක නෙවෙයි ඉන්නේ. ආ ඉන්නේ මේ සිද්ධිය වල. භාවනා කරපේකන දාන මට ඕන සිද්ධිය ඉන්න අපල මට ඕන ඒ සිද්ධිය හැදලා ඇඳලා තියෙන canvas එකේ ඉන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ රික්තකයේ කියන එකේ ශූන්‍ය භාවයේ පරතෝ සංකල්පේ ඉන්නවා කවදාවත් වයසට යන්නේ නැහැ. වයසට යන්නේ කාලයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හැම වැඩකදීම බලන්න සිද්ධියක් මතු වෙනවා. නිකන් බම්බුබුලක් වගේ එනවා යනවා. හැබැයි මතු වෙන්නේත් වතුරෙන් දිය වෙන්නේ ඒක දිවෙල ඉවරනේත් වතුරෙන්. ආන්නේ වගේ මේ සිදුවෙන සිද්ධි දිහා බලන්න ගත්තාම එක එකක් අල්ලන අරක ලොකුයි මේක පුංචි කියලා කතන්දර ගොතනවා වෙනුවට සිද්ධි ඔක්කොම ඇති වෙන පොදු මහමුදේ වතුර වගේ ගතිය දැක්කොත් ඒක අපිට අයිති එකක් නෙවෙයි මට අයිති එකක් නෙවෙයි. ඒක පේන්න පටන් ගන්නවනේ ඒකට ඒක දක්නාසුලුව මානසිකාර්ය පවත්තන්නේ කියලා කියනවා මේ තුච්ච විදියට රිත්ත විදියට ශූන්‍ය විදියට අනාත්ම විදියට පරතෝ විදියට ඒකේ හුඟක්ම මේ ආතතියෙන් අයින් කරන මේ පරතෝ විදියට බලනක මේ අනුන්ගේ දෙයක් මේ මම මොකටද මේකට මේ හිත කරදර ගන්නෙ main thing is not to worry ඉතින් ඒක විශ්ින් කරන දෙයක් කියලා ඒ බලන්න හම්බෙන දේ තමයි මේ අනිත්‍ය භාවයේ සහ දුකේ තියෙන පැංගිරි ගතිය අයින් කළා දාන එක මගේ නෙවෙයි අනුන්ගේ දෙයක් ආන්නේ විදිහට බලන්න වැරද්දක් විදිහට බලන්න නැතුව ඒ පැත්තෙම බලන්න කියලා කියනවා ගරු ස්වාමීන් වහන්ස මෙම භාවනා වැඩමුළුව පුරාම සැහැල්ලු සුවදායක ප්‍රීතිමත් ස්වභාවයක් අත්විඳෙමි. පරයන්කේ වේදනාව මතුවෙන විට විවිධ උපක්‍රම භාවිතා කෙලිමි. වේදනාව දෙස බලා සිට ඉරියව්ව සුළු වශයෙන් සකස් කර ගැනීම, ඉරියව්ව වෙනස් කිරීම සහ වේදනා දැනෙන ස්ථානයට ප්‍රතිවිරුද්ධ ස්ථානයේ නිරීක්ෂණය කිරීම වැනි දේ තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගතිමි. අද උදෑසන පරයන්කේදී අත්විඳි දෙයක් වාර්තා කිරීමට කැමැත්තෙමි. අද පරයන්කේට වාඩි වූයේ ලැබෙන ඕනම දෙයක් සතුටින් බාර ගන්නවා යන සිතුවිල්ලෙනි. පෙර දින කමඨහන් සුද්ධ කිරීමේදී ලැබුණු සුද්ධ කිරීමේදී උපදෙස් ලැබුණු පරිදි නිමිති අතරින් හිස්තන බැලීමට උත්සාහ කෙලිමි. එයිනුත් සාර්ථක ප්‍රතිඵල ප්‍රතිඵල ලැබුණ බව දැනුනේ කිසිදු දෙයක් අරමුණු නොකරම නිශ්චල ස්ථානයේ නිශ්චල ස්ථානයකටපත් වූ බැවිනි. ඉන්පසු ශරීරයේ මතුවී එන විවිධ වේදනා නිරීක්ෂණය කෙලිමි. ඒවා ක්‍රමෙන් වැඩි වී ආරම්භ වූ ස්ථානයේ සිට සෑහෙන ප්‍රදේශයකට පැතිරෙන බවද උණුසුම් ස්වභාවයක් බවට හැරෙන බවද දුටිමි. හරියට මුළු සිරුරම සම්බාහනය වනවා වැනිය. මෙලෙස මූදු රළ මතුවී බිඳී යන ලෙස වේදනා රැලි රැලි මතුවී නැති වී යනවා නිරීක්ෂණය කෙලිමි. ඊතා ප්‍රීතිමත් ස්වභාවයක් සෝදායි ස්වභාවයක් දැනුනි. ඊතා හොඳ යාළුවෙක් වෙන විට පිළිගන්නා ලෙස මේ වේදනා එකින් එක පිළිගතිමි. මේ ස්වභාවය පැයක් පමණ පැවතුණි. පරයන්කේ අවසන් වූ පසුත් මේ සුවේ පැවතුණි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඉගෙන පිළිතුරු විකසිත මනසින් බැලුවොත් මුළු ලෝකෙම පිරිසිදුයි මුළු ලෝකෙම විකසිතයි පරාජිත කුණු වෙච්ච මනසකින් බැලුවොත් මුළු ලෝකෙම පරාජිතයි මුළු ලෝකෙම කුණු වෙලා තියෙනවා නිසා හිත පිරිසුදු නම් ලෝකෙ පිරිසුදුයි. හිත කෙලසිනා නම් දකින් දකින් දෙ කෙලසිලා තියෙන නිසා පුළුවන් තරම් පිවිතුරු විවෘත අවස්ථාව අගය කරමින් කෙලසිච්ච අවස්ථාව ගැන කතා නොකර සිටීමෙන් ලොකු ජීවින දර්ශනයක් වෙනස් කර ගන්න පුළුවන්. ඕක වෙනස් වෙන්නේ නැත්නම් අනිත් පැත්තට යනවා ගියත් අපි ඒව ගැන කතා කරන්නේ කතා කරන්නේ හොඳ පැත්ත, හරිගේ පැත්ත විතරයි. එතකොට මේ නිකුත් වෙන තරංග හරිම මේ good vibration කියලා කියනවා. හරිම සුවදායී තරංග වගේ නිකුත් වෙන්නේ. ඒ වගේම මේක මේ බෝ වෙන ලෙඩක්. එක්කෙනෙක් ළඟට ඒක ආවනම් අනිකයි නිබේම ඒ අසුරු කරනකොට ඒක නිකන් වසංගත රෝගයක් වගේ. සතුටින් ජීවත් වෙන මිනිස්සු ළඟ ඉන්න අනිත් කටියටත් ඒ ලෙඩේ එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අනුව මා කලක් සිට ආනාපාන භාවනාව කරමි. පෙර අත්දැකීම් ඊතා කෙටියෙන් සඳහන් කළොත් ආනාපානයේ ගෙවි ශූන්‍ය බව හා හිස් බවට යාම වතුරේ හා ආකාශයේ සිටීම වැනි දේවල්ද කරවල නින්දට වැටීමද ඊට පසු ඊට පසු කාලයක කාලයක් තිස්සේ සතර මහා භූතයන්ගේ විවිධාකාර අසීරු සෙල්ලම් වලටද උපේක්ෂාවෙන් මුහුණ දුටිමි මුහුණ දුනිමි මා මේ ලෝකෙන් තුරන් තුරන් වනු අත්දැක ඇත්تمي මෙවර සතිය යනු කුමක්ද යන්න හොඳින් අවබෝධ විය. වර එක සතියත් සමග නිහඬව සිටින විට එම සතිය චිත්තක්ෂණයක නැවතී එය දිගු වී නිහඬ බවට යනු දැක්කෙමි. මරණය මෙවරද නොයෙකුත් ආකාරයෙන් අත්දැක්කෙමි. අද දින උදේ සතියෙන් සතියෙන් කළ සක්මන් භාවනාවෙන් පසුව එකග වූ සිතින් පරයන්කේ වාඩි උනේමි. සාමාන්‍යයෙන් ඉබේටම මෙනෙහිවන ආනාපාන සතිය වෙනුවට මෛත්‍රී භාවනාව කුදුමාකාරයෙන් දැනෙන්නට විය. ඊළඟ මොහොතේ නවරහාදී බුදුගුණ එකින් එක මෙනෙහි වූයේ බුදුහාමුදුරුවෝ මා තුල ඉන්නවා වැනි පුදුම ආදරයකිනි. මේ එකක්වත් හිතාමතා කළේ නැත. තව ටිකකින් මගේ වියෝ වූ අම්මා අප්පච්චි ඇතුළු බොහෝ දෙනා වෙන වෙනම මතක් විය. ඒ අය දැන් කෝ නෑ නේද? යන්න මෙනෙහි විය. ඊළඟට මා ඉන්නා මේ මොහොත මොහොතක මොහොත යන දැනීමටද මට නැති වැරදුනා මා ඉන්නා මේ මොහොත යන දැනීමද මට නැතිවෙනු දැනිනි මොකක්දෝ වේගෙන් යන බවක් දැනුනි ඊළඟ මොහොතේ ඉඳගෙන සිටින ශරීරය උදරය ළඟින් වෙන් වී ඒ පරතරය හරහා පන නැති කෑලි දෙකක් දැක්කෙමි එහි උඩ කොහෙන්දෝ සිහිය තියෙන බව දැනුනි ඊළඟ මොහොතේ මා වෙනම ස්වභාවයකට යනවා දැනුනි එය සිහිය ඇත්තේත් නැති නැත්තේත් නැති නින්දකුත් නොවන නොනින්දකුත් නොවන ඉන්නා බව දන්නා නමුත් නොදැනෙන ස්වභාවයකි. එම නික්ලේශී ස්වභාවයේ බොහෝ වේලාවක් මා සිටියෙමි. ඔබ වහන්සේට නිරෝගී බව හා නිවන් සුව පතමි. සාදු සාදු සාදු අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඊගාව ප්‍රශ්නේ මේ අකුරුණන් ටිකක් හරි අමාරුයි කියෝගන්න මං කියනවා වැරදි නම් අයිතිකාරයා පොඩ්ඩක් කතා කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මූල කර්මස්ථානයේ පරයන්ක භාවනාව පැමිණ ප්‍රථම දින සතිය මෙන්ම සමාධිය කරා යාමට හැකියවීම මහත් වාග්යක් ලෙස සැලකීමි. එහෙත් දෙවැනි දින සහ තෙවැනි දින උදේ කාලය ඊට අසහනකාරී ලෙස සුළඟට විසිරෙන වියලි කුණු රොඩු ගොඩක් ලෙසින් වරින් වර සතිමත් බව හමුවේ සිත විසිරී ගියේය. භාවනා දින තෙවන දින සවස් භාගයේ එකවරම ආශ්වාස ප්‍රශ්වාසය උද්දීපනයක් සමගම උදාහරණ මෙන්තෝල් ආශ්වාස කරන ලෙස දැනීම සහ කිසිම දෙයක් නොදන්නා කාල පරාසයක් ඇති වී නැවත මාහට ආශ්වාසයේ මෙන්තෝල් පරිද්දෙන් දැනෙන්නට විය. වරහන් තුල ආස්වාද ජනක ලෙසින් මා නින්දට වැටුණා දැයි සැකයක් හිතේ ඇති වුණත් මා ඉදිරියට සුදු ලානිල් පැහැති අයිස් වැනි වටපිටාවක් සහ ඒ මැද පිහිටි පෙනෙන කුඩා පෙට්ටියක් තුල මා ආවා වැනි හැඟීමක්ද විය. ටික වේලාවක් මේ හැඟීමද පැවතිනි. මා එම ඒ වචනේ හොයාගන්න බෑ මා එම අවස්ථා ආස්වාද ජනක ප්‍රීතිමත් ස්වභාවයට යාමට කොතෙක් මහන්සි ගත්තද එම වේලාවේ මාහට මගේ කය මාරයෝ දුන් කුණු මල්ලක් ලෙසත් දිනපතා කවා පොවා නහවා අන්දවා කරන විකාරයක් ලෙසත් මෙය විසිකර යාමට ඇති නිසා වැඩක් නැති දෙයක් ලෙසත් හැඟීම මගේ විඥානයත් ඇතිවිය. මා පළමු ආස්වාද හැඟීම කරන නැවත යාමට සතිය සමාධියට උත්සාහ කළත් සතිය තුල සමාධියට කරා යෑමක් මෙතෙක් නොහැකි විය. ඔබ වහන්සේගෙන් මගේ භාවනාවේ ඉදිරියට යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් ආර්ය මාර්ගය අවසානය කරා යෑමට වරහන් තුල අපහට සලසන මේ පිනෙන් ධෛර්යය ලැබේවා. මේ සමාධිය නැති වුණත් සතිය පවත්වන්න ගන්න ප්‍රයත්නය තමයි මෙතන අගේ කරන්න තියෙන්නේ. සමාධිය තියෙනවා නම් සත්‍යයට යනවා කියනක ඕන කෙනෙක් ආසාවෙන් කරාවි. සමාධිය නැති වුණත් සත්‍ය පවත්තන සමාධිය තිබුණත් සත්‍ය පවත්තන කියලා දිගට පවත්තනකොට මේ සමාධියෙන් වෙන හිතේ සැලීම අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් සතියේ තියෙන මේ පාවානුදෙන ශක්තිය තමයි තේරෙන පටන් ගන්න. ඒ නිසා දිගට කරගෙන යන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ මාගේ සතිය පිහිටවීමේ අත්දැකීම් මෙසේය. පරයන්කේද මම දැන් මෙතන යන්න මුල් විනාඩි 5-10 අතර හොඳින් වැටහේ. ශරීරය තුලින් දැනෙන යම් දැනීමක් නිරීක්ෂණය කරමි. ෂණිකව ඇති වී නැති වී යන පහත සඳහන් දේ අත්දකි. හිස වේගයෙන් ගැස්සී ඉවතට ගොස් නැවත පැමිණේ. ශරීරයේ මැද ෂණිකව ෂේක් වේ. හිසේ ඉහළ කොටස තද බැඳීමකින් ඉහළට ඇදේ. යම් යම් ස්ථානවල මීවද බැඳාමෙන් දැනියයි. මේ ධාතු ලක්ෂණ ප්‍රකට වීමද කම්පන චංචල යනුවෙන් අදහස් කෙරෙන්නේ මේමද මේ සිදුවීම් වලින් බාධාවක් නැති බවක් දන්වමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔබ පිළිබඳව ඇත්තටම නම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි වෙන් සැලෙන්නේ නැහැ. දිගට ඉදිරියට ඉදිරියට යනකොට තමයි පේන්න පටන් අර ගන්නවා අර සතියේ තියෙන ප්‍රතිශක්තිය වැඩේට පටන් අර ගන්න. ඒක පස්සේ ඕන වෙලාවක ඒක මොකද්ද නම කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන සතිය නොසැලෙන ගතිය මේ මොනවා තිබුණත් විනිවිද දකින්න පුළුවන් ගතියෙම තව තවත් අහුරු කරන එකයි කරන්න ගරු ස්වාමීන් වහන්ස මාගේ මූලික කමඨහන පරයංක භාවනාවේ හුස්ම රැල්ල වෙත හිත යොමු කිරීමයි. සක්මන් භාවනාවෙන් පසු පරයංකයට විත් වාඩි වුණු පසු වතුර බෝතලයකට දිය වෙන්නේ නැති පාට කුඩක් දමා සෙලවූ පසු එම කුඩ පතුලට තැම්පත් වන අයුරු S2 පියාගත් පසු හැඟේ. මෙය මෙසේ හැඟෙන්නේ සිත තැම්පත් වන අයුරුද, කය තැම්පත් වන අයුරුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ කොයි එක වුණත්, හිත තැම්පත් වුණත්, කය තැම්පත් වුණත්, තමන්ගේ අසහනේ අඩුවීමක් පේන තියෙනවා නම්, ආතතිය අඩුවීමක් පේන තියෙනවා නම්, දරතේ අඩුවීමක් පේන තියෙනවා නම්, පරිලාහයේ අඩුවීමක් පේන තියෙනවා නම්, බලලා මැට්ටෙන් උනත් කමන්නේ මීවල්නවනේ. නංවනන් දෙන්න ගිය ගමන් තමයි ඕකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා ඒ ලැබෙන අසහන දුරු වෙන ගතිය සාමේ පරිලාහේ දුරු වෙන ගතිය දැක දැක එහෙම තවදුරටත් තැම්පත් වෙන්න ගන්න මිසක අවුස්සන්න එපා. ඔය ප්‍රශ්න අහනවා කියන්නේ එතකොට ඇවිස්සීමක් තමයි. අවුස්සන් නැතුව දිගට ගියොත් බුද්ධිය වැඩි වෙනවා. ප්‍රශ්න ඇසීම නරකයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. ওই දිගට ගියාම අපිට බේර ගන්න පුළුවන්. මේක නාමද රූපද මොකද්ද කියන එක නිසා ඔය දිගට ඉදිරියට යන එකයි කරන්නේ. ස්වාමින් වහන්ස මේ මාගේ පළමු රිට්‍රීට් එකයි. අවුරුද්දක පමණ සිට ආනාපාන භාවනාව සහ සක්මන් භාවනාව වරින් වර කරගෙන යමි. ආනාපාන භාවනාව ඉඳ ගැනීමෙන් පසු ශරීරයේ ස්කෑන් කර හුස්ම ගැන අවධානය යොමු කරමි. ඊතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කිරීමට ලැබෙන අතර මුලින්ම හීන් ශබ්දයක් දැනීමට පටන් ගනී. ආශ්වාස ආශ්වාසයේ තද හඬකිනුත් ප්‍රශ්වාසයේ දුබල හඬකිනුත් දැනේ. ඒ අතරම ආශ්වාසයේදී හා ප්‍රශ්වාසයේදී වාතය ඇතුල්වීම පිටවීම, පපුවේ පිම්බීම හැකිලිම ආදී ලක්ෂණ හඳුනාගත හැක. ටික වේලාවක් යන විට ආශ්වාස හා ප්‍රශ්වාසයේ තීව්‍ර ගතිය අඩු වී, එය ඊතා සෙමින් සිදුවේ. වරින් වර තදවන තද දම් පාට දර්ශන ඇති වී නැතිවෙන්නක් මෙන් පෙනේ. තුන්වැනි දිනේ අවසානයේ ආනාපාන භාවනාවේදී කොන්ද ප්‍රදේශයේ තද ස්ටිෆ්නස් එකක් දැනි මුළු ශරීරයම තද වී ගල් ගැසී ඇති ආකාරයක් දැනුනි. මුළු ශරීරයේම එකම ගුලියක්සේ දැනිනි. විස්තර කිරීමට අපහසුය. මේ සියල්ල සිදුවෙන අතර සිත වරින් වර වෙන අරමුණු වලට දැදී යයි. එහෙත් ඉක්මනින් සිත මම දැන් මෙතන කියා නැවත ආනාපාන භාවනාවට යොමු කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒ කියන්නේ කයට තද බල වේදනා ආවත් බැලුවොත් ඒ තද වේදනාව ඉන්න හිතේ අතරමැද කොහෙද ගිහිලා ආපහු වෙන ගතියකුත් තියෙනවා. ඒක නිසා වේදනාව දිහා හොඳට බැලුවොත් පේනවා. දරා ගන්න බැරි වේදනාවක් තිබුණාට ඒකෙවත් හිත ඒකට පවතින්නේ. ඒ තරම් එහෙමේ දුවනවා. ඉතින් ඒක දැකීම හරි ලාභයක් යෝගාවචරයට මේ වේදනාව පවා මේ කඩ කඩ වෙලා තියෙන්නේ සතිය ඒතිෙද්දිත් ඇති කරගන්නත් පුළුවන් පිට යන්නත් පුළුවන්. ඒක නිකන් මේ කරලා කරලා පුරුදු වෙලා හම්බෙන උසස් අත්දැකීමක් වගේ. ඒ දුෂ්කර අවස්ථාවක් තියදීත් කරලා බලන්න. ওই කියන දුෂ්කර අවස්ථාව වුණත් නිත්‍ය නෑ සුඛ නෑ දිගට පවතින්නේ කැඩි කැඩි යන. ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් ඇසීමට අවසර. 1. කලක සිට ආනාපාන සති පරයන්ක භාවනාව නිතරම වාගේ කරගෙන යයි. මේ සඳහා එලාම් එකක් නොමැතිව උදෑසන පහට පමණ නැගිටීමට පුරුදු ඇත. සෑමදාම නැතත් හුඟ දවසට සතිය ඉක්මනින් ළඟාවන බව දැනේ. ශරීරයේ නොදැනී යාම හඳ පෑවුවා මෙන් එලියක් මුහුණ ඉදිරියේ දිස්වේ. කමඨහන් වාර්තාවල ඇසුණු පරිදි තදවීම වැනීම් කිසිවක් දැනී නැත. හුස්ම සියුම්ව පටන්ගෙන නොපෙනෙන ගතිය අද්දක ඇත. එවිට ආලෝකයේ දෙස බලාගෙන මුලැමැදාග සෙවීමට උත්සාහ ගන්නෙමි. ආලෝකයේ වෙනත් පාට වරහන් තුල නිල් වැනි මාරු වී යනු දැනී ඇත. මෙසේ වෙනස් වීම අනිත්‍ය භාවයයි හැඟේ. හිත වෙනතක ගියත් නැවත පැමිණි විට ආලෝකයේ තිබෙන බව අත්දැක ඇත. මෙය තව දුරටත් ඉදිරියට ගෙන යාමට උපදෙසක් පතමි. දිගටම ලයිට් බිල ගෙවන්න ඕන. ගෙවලා තියෙන්නේ ඕක දිගටම ගෙවන්න. එතකොට ආලෝකය දිගටම තියෙනවා. දෙවෙනි එක භාවනා කරන විට සහ එදිනදා ජීවිත වැඩවලදී හිතේ ගැටීම් වෙන අවස්ථා දැක ඇත. මෙය මාගේ කන්ට්‍රෝල් එකක් නැතුව පැමිණෙන බව අසා ඇති බැවින් ඒ දෙස බලා සිට පරිඋත්තාන කෙලෙස් මට්ටමින් නවතා ගැනීමට වෙහෙසක් දරයි. සිතවිලි වලින් කර්ම නොවන බවත්, කය වචනෙන් කර්ම ඇතිවන බවත් ඔබ වහන්සේ පළමු දින දේශනාවේදී තේරුම් ගතිමි. බුදුන් වහන්සේ චේතනාහම් භික්කවේ කම්මම් වදාමි යන පදයේ චේතනාව යනු තමා හිතාමතා කරන දේදයි නිවැරදිව දැන ගැනීමට මෙය නැවතත් දෙන ගැනීමටත් මෙය නැවතත් පහදා දුන මැනවි. කර්ම ඇතිවන්නේ වීතික්කම මට්ටමේදී පමණක්ද? ඔබ වහන්සේට තවදුරටත් ශාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ වාක්‍ය හතරක් තියෙනවා. ඒ වාක්‍ය හතර නැවතරන බැලුවාම තේරෙනවා. එකක් කියලා තියෙනවා මේ කටයුතු ඉබේ සිදු වෙන බව අහලා තියෙනවා කියලා. ඉබේ සිදු වෙනා නැද්ද කියලා අහන්න ඕන එක Tamanට තේරෙනවා. අනිත් එක කයෙන් වචනයෙන් විතරයි අකුසල් සිද්ධ වෙන්නේ හිතෙන් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා චේතනාම්බිකවේ කමං වදා. මේ චේතනා කියන්නේ කය වචන නෙවෙයිනේ හිතනේ. ඉතින් අන්න ඒ වගේ කරුණු කාරණා පිළිබඳව තියෙන මේ ගුණයක් නැති ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා දිගට කරගෙන යනකොට ඕවා පැහැදිලිලා එයි බණ අහනකොටත් ඒවා සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කර්මයට බලපාන චේතනා මිසක කය වචනක්වත් පරිඋත්ථාන කෙලෙසක්වත් ඒව මොනක්වත් නෙවෙයි නිසා චේතනාම් භික්කවේ කම්මංගතේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඉතින් ඒක පිළිබඳව මේකෙම වාක්‍ය හතරක් තියෙනවා. හතර හතර ආකාරයි. ඒ නිසා නැවත Taman ලියෝපේ කියන්න. මේ මොනවාක සිද්ධ වෙන්නේ මම හිතාමතා නෙවෙයි කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. තමන්ට තේරෙන්න ඕනේ මේ මම කතා කරන්නේ හිතලාද නැද්ද කියන එක. අන්නේ විදිහට ලියුපේක නැවත කියවනම් ගුණයක් එයි කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේ සතිය පරයන්කයට ගෙන යාම සම්බන්ධවයි. ඊයේ සුපුරුදු පරිදි සක්මන් කරන විට වරහන් තුල වම දකුණ පටන්ගෙන ඔසවනවා ගෙනියනවා තියනවා සහ ටික වේලාවකින් සමස්ත පද්ධතියක් ලෙස දකිමින් විනා වරහන් වහලා විනාඩි 10කින් පමණ සිත ඊතා නිශ්චල ශාන්ත තත්වයකටපත් විය. සක්මන ශීඝ්‍රයෙන් සිදුවන අතර ඒ පිළිබඳ කිසිදු මෙහෙවීමක් නැත. අවට රූප ශබ්ද තිබුණද කිසිම බලපෑමක් නැත. සක්මන හැරීමේදී රූපේ මාරුවද එය නිකම් චිත්‍රයක් මාරුවා වැනි කිසිම හැඟීමක් 3D බවක් නොදැනේ. සියල්ල බොඳ වූවා වැනිය. සක්මන කිසි අනුදැනුමක් නැතිව කෙරීගෙන යයි. සෑහෙන කාලයක් වරහන් තුන විනාඩි 40ක් පමණ ගොස් සක්මන නවත්තන විට දැඩි වෙහෙසක් දැනුනි. සක්මන් කරන අවස්ථාවේ කිසිම වෙහෙසක් තිබුණේ නැත. නැවතුණු විට දහඩිය දැමීම මහන්සිය කකුල්වල විඩාව වහා දැනුනි. සතිය අඛණ්ඩව තිබුණි. තවදුරටත් සතිය පවත්වමින් බොඳ වූ චිත්‍ර තුලින් ගමන් කර පරයන්කේ වාඩි උනිමි. හුස්ම නොදැනීම, නිශ්චල අවකාශයට යෑමට හැකියවීම, නිශ්චලත්වයේ දැනෙන්නේ ප්‍රීතිජන නිශ්චල අවකාශයට යෑමට හැකියිය. නිශ්චලත්වයේ දැනෙන්නේ ප්‍රීතිජනක සැහැල්ලු තරලයක් ලෙසය. මෙම තරලය අනුව ශරීරයේ පිහිටීම උස් පහත් වන අයුරු සතියෙන් නිරීක්ෂණය කෙලිමි. විනාඩි 30කින් පමණ හිඳ ගැනීමේ ඉරියව්වේ වේදනාවන් එන විට මෙම සැහැල්ලු බව ක්‍රමයෙන් මේ වෙත ගොස් වේදනාවන් සමනය වන ආකාරය නිරීක්ෂණය කෙලිමි. එය සම්බාහනය කිරීමක් හා සමානය. පරයන්කේ නිම කළ පසු මේ සැහැල්ලු බවටම සතිය පවත්වමින් නැගී සිට ඇවිදගෙන ගියමි. සතිය තවමත් අකණ්ඩව ඇත. ආහාර ගැනීමේදීද මේ පැවතුනි. මා ඉදිරියේ සියල්ල 2D චිත්‍රයක් මෙන් නැත. අත් දෙක පැමිණ ආහාර කටට දමන අයුරු සතියෙන් බලා සිටිමි. සතිය අකණ්ඩව තබා ගනිමින් ආහාර රස බැලුවෙමි. මේ ආකාරයට සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් සතිය නොගිලිහීම නොගිලිහි කිරීමට හැකිවිය. ගිලිහුණු අවස්ථාවල කෙටි සක්මනකින් වරහන් තුල පොඩි වෝක් එකකින් එය නැවත ගත හැකි බව නිරීක්ෂණය කෙරෙමි. සතිය අකණ්ඩව පැවැත්වීමේ ක්‍රමයක් මේ ආකාරවලින් වැටහි. වරදක් ඇතොත් නිදොස් කළ මැනවි. ඔබ වහන්සේගේ මේ ශාසනික සේවයට চিරාත් කාලයක් නිවන් සැප ලැබීමට හැකි වේවායි පතමි. පුළුවන් නම් සත්‍ය කඩන්න උත්සාහ කරන්න අන්න එදාට තේරෙනවා. මේ හදන්න ඉස්සහා කරපුවා තමයි කඩන්න හදන්නේ. ඒක කියව පුළුවන් නම් පොඩ්ඩක් පැත්ත කරලා හිටපන් මට වෙ නිකන් පිස්සු ගෙලින්න කියලා. සතිය නැතුව දෙන්නේ නැහැ. එදා එතන ගියාට පස්සේ තියෙන බලන්න කොයි වෙලාවෙ සතිය කැඩෙන්නේ කියලා කඩන්න උත්සාහ කරන්න ගියොත් අනිත් පැත්ත හැරෙනවා. ඒක නිසා මෙහෙම කරගෙන කරගෙන යනකොට හිතෙනවා. අනේ ඉතරිනකොට හරි ජොලි ඕන දෙයක් කරන්න පුළුවන් සතිය නැතුව. දැන් මොනවාක්වත් කරන්න බෑ හැම වෙලාවෙම CCTV කැමරා එක දාලා ලයිට් එක දාලා තියෙනවා. ඒ නිසා සතිය අසතිය කියන එක අල්ලගන්න උත්සාහ කරන්න. එතකොට හමුතු ජොලියක් එනවා ජීවිතේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව එපා වී සිටි මට ඔබ වහන්සේගේ දේශනාව අනුව නැවතත් ආධුනිකයෙක් වශයෙන් භාවනා කිරීමට පටන් ගත්ෙමි. පුටුවේ වාඩි වී සතිය පිහිටුවා ඉන්න ඉරියව්වට හිත යොමු කෙලිමි. මොහොතකින් තුනටියේ වේදනාව දැනුණත් එය දැනුනි. එය මෙනෙහි කෙලිමි. දකුණු පාදයේ ඇඟිලි තුඩු යටිපතුල හිරිවැටි ඇති බව දැනිනි. එය මෙනෙහි කෙලිමි. කකුල් දෙකේ මස්පිඩු තදවීමත් තැඹරීමක් වැනි වේදනාවක් දැනුනි. ඇඟපතට පණ නැති ගතියත් මුළු ඇඟම ගැහෙන වේවුලන ගතියත් පණ නැති වේගෙන යන ගතියක් දැනිනි. කියා ගන්න බැරි තද වේදනාවකින් වෙලුණෙමි. මට සිතුනේ මගේ මරණය සිදු වෙනවා වෙන්න යනවද කියලයි. මුළු සිතින්ම මා එයට කැමැති බව තදින්ම සිතාගත්තා. බෙල්ල වම් පැත්තට කඩා වැටෙනවත් සමගම වේගයෙන් ඉදිරියට තල්ලු වී ගියා. පාවෙන ගතියකුත් දැනුණා. ඉහළටත් පහළටත් ඊතා වේගයෙන් ඒ සිදු වුණා. හරහට විසිවෙනවා වගේ පාවෙනවා දැනුණා. වේදනාවක්ද තදින් දැනුණා. නැවතත් බෙල්ල දකුණු පසට කඩා වැටුණා. වේගයෙන් ඉහළ පහළ පා වුණා. බෙල්ල පිටුපසට කඩා වැටුණු බව තේරුණා. වේදනාව තව තවත් වැඩි වුණා. පාවීම නතර වුණා. මං ඇසැරියා. ඒ නැවතත් ඒත් නැවත ඉබේම ඇස්පිය වුණා. නැවතත් ඉහළ පහළ යාම විදුලි වේගයෙන් සිදු වුණා. වේදනාවෙන් උනත් වෙන හැම දේවල් දිහාම බලාගෙන හිටියා. මගේ කෙඳිරිලි හඬ මටම ඇහෙන බව දැනුණා. කටහඬවල්ද ඇහුණා. ඒත් මට ඇස්සර ගන්නවත් නැගිට ගන්නවත් බැරි වුණා. එතෙක් මම සිටියේ එහා මෙහා පාවෙමින්. බෙල්ලේ පිට කොන්දේ වේදනාවක් තදින්ම දැනුණා. දෙවැනි දවසේ භාවනාවේදී මෙය සිදු වුණා. ඒත් වෙනත් ආකාරයකින්. මම සතිය පිහිටුවා ඉන්නේ ඉරියව්වට හිත යොමු කෙලිමි. මොහොතකින් මට දැනුනේ ඉන්න ඉරියව්වේම පාවෙනවා මෙන්න. මගේ අත්ල මත විදුලි එලියක් තිබුණි. ඒ එළිය දිගේ ඉහළට ඇදී යනවා මෙන් දැනිනි. කිසිම වේදනාවක් දැනුනේ නැත. මට දැනුනේ මම තොටිල්ලක එහා මෙහා පැද්දෙනවා වගේ. ආලෝකයෙන් පෙරුණු ලස්සන ප්‍රදේශයක්, අමුතුම ලෝකයක්. අහසේ සමහර තැන් තරු පොකුරු වලින් පිරී තිබුණත් සමහර තැන් හිස්ය. තවමත් භාවනා කරන විට පාවියන ගතියක් දැනේ. මට නැවතත් භාවනාව ගැන දැනුවත් කළාට බොහන්සේගේ බොහොම පිං. තෙරුවන් සරණයි. ඒ වගේ වෙලාවට පුළුවන් තරම් අර හිත හැමතැනම යනකොට පුළුවන් තරම් අර තමන් ඉන්න ඉරියව්ව ප්‍රතිවේක්ෂ ප්‍රත්‍යක්ෂ කරන එක. දැන් ඉරියව්ව දිහා බලමින් බලමින් යන්න යනවනම් සැකයක් මොකුත් වෙන්නේ නැහැ. තමන්ට තේරෙනවා මේ මනස එක එක දේවල් හදා හදා පෙන්නන ප්‍රත්‍යක්ෂ කළ හැකි ඉරියව්ව තියෙන නිසා ඒකට නැවත නැවත යන්න පුළුවන් ගතිය තියෙන නිසා විශ්වාසය ඇති වෙනවා. නැත්තම් හරි ඉක්මනට මේ කඩා වැටෙනවා හුඟා කුද්දීපන වෙනවා හුඟා කඩා වැටීම් සිද්ධ වෙනවා ඒ වෙලාවට අර කය ඉරියව්ව මේ ඕලාරික අත්පටිලාභේ පේන තෙක් මානේ තියානේ අනේක තමයි ඒ තව විශ්වාසය ඇතිකරන උපදේශයක් විදිහට අතිරේක උපදේශයක් විදිහට කියන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනා අහනකොට ඇති වූ ප්‍රශ්නයකි රූපයක් දකිනකොට ඇසත් රූපයත් ආලෝකයත් විඥානයේ නිසා අපි රූපයක් දකිනවා කියන මානසිකාරය මුල් චිත්තක්ෂණේ ඇති වෙනවා. මේ අවස්ථාව චේතනා විරහිතව සිදු වෙනවා. මෙතනදී පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන පස්ස පංචම පස්ස පංචමක ධර්ම හට ගන්නවා කියලා අහලා දැනගෙන තියෙනවා. ඒ රූපයේ දෙසම අපි දෙවන සැරයක් බලනවා නම් ඒ ඇතිවන දෙවන චිත්තක්ෂණයේදී චේතනාව මුල් වෙලා චේතනා සංඥා පස්ස වේදනා මනසිකාර ඇති වෙනවා. එතකොට අපිට පේන දේ නොව බලන්නේ අපිට ඕන දේ කියලා කියනවා. අපි යමක් ගැන කල්පනා කළොත් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට ප්‍රකෘතිය නැති වෙනවා කියලා ඔබ වහන්සේ කියනවා. අපි යමක් දෙස දෙසරයකට වැඩියෙන් බලනවා නම් බලනවා කියන්නේ භවනෙත්තියකට අහු වෙනවා කියලයි මට වැටහුනේ. නමුත් තවත් තැනකදී කියනවා අපට යමක් දැනෙන්නේ චිත්තක්ෂණ හතරකට පමණ පසු කියලා. මේ විට අපි නැවත බලන හැම දෙයකින්ම අපි භවයක් හදා ගන්නවද? එසේ දැකීම වැරදි කියලාත් හිතෙනවා. සත්‍ය මොකද්ද? පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. ඇත්තට මේ ඔය විග්‍රහ දිගේ ගිහිල්ලා සත්‍යයට යන්න බෑ. නමුත් ඉතින් අර මේ කියලා තියෙන රීකී ක්‍රමයට ඔය වගේ විග්‍රහ වෙනේවා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ කියන බංගුරෝ පවතින දේෙන් ඔය විදියට විස්තර කතා කරන්න ගියාට සත්‍ය වශයෙන් වෙන දේ තේරෙනකොට ඔය කියන හැම කතාවක්ම බොරු කියලා තේරෙනවා. ඒ සත්‍ය කියන්නේ කොහොමඩක්වත් හෙලි කරන්න බෑ. ඒක ගොළුෙක් දකපු හීනයක් වගේ වෙනවා. නමුත් කාට හරි අහන්න වෙනකොට ඔය වගේ මූලධර්මිකෙත් තමයි කියලා දෙන්නේ. මේක අවසාන තීන්දුව නෙවෙයි. වැඩේට උනන්දු කරන්න කරන පොඩි අත්දලක් විතරයි. ඒ නිසා ඔය සත්‍ය මොකක්ද කියලා වටහා ගන්නවා කියන එක පොතකින් මූලධර්මිකෙන් ත්‍රිකී ක්‍රමයකින් කරනවා. ඒක යම් කිසි ප්‍රමාණයක පොඩි උත්ප්‍රේරණයක් ලැබලා දෙන්න පුළුවන්. නමුත් ඒක කරලා තේරෙන එක කවදාකවත් ඔය පොතේ තියෙන දැනුම නෙවෙයි. හැබැයි මේ පාරේ ඉන්න බව පේනවා. ඒ නිසා දිගට කරගෙන යන්න සත්‍ය වැටෙනකොට ඔහම මූලධර්ම හදන්න ඕනකමක් එන්නේ නැහැ. මූලධර්ම හදන්න ඕනේ වෙන්නේ කාට හරි sannivedanaya කරන්න ඕන. ඒ නිසා ඉස්සලා කියන තමයි හොඳට තහවුරු කරගන්න. ඒ නිසා මේ පාර දිගට යන්න යන්න ඕකෙම විපරිණාමයක්. දියුණුවක් ඇති වෙලා යනවා. ඒ සත්‍යයයි ඔය කියන සුතමේ ඥානයයි දෙක අතර වෙනසක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සතිය පිහිටුවීමෙන් මතකයේ දියුණු වේද? සමහර විට gederin මට පහත චෝදනා එල්ල වෙයි. මේ මිනිසයා භාවනා කරන්න කරන්න සිහිය වරහන් තුල මතකය නැති වෙනවද කොහෙදෝ කියා. දෙවෙනි එක ස්වාමින් වහන්ස මෝහණේ anu සතිය કૃතිම වෙනස් කිරීමක්ද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ගෙදර ගිහිල්ලා සතිමත් ඉන්න බව භාවනා කරන බව අඟවන්න යන්න එපා අපා. අඟවන්න ගියොත් තමයි ඔක්කොම ලෝ කුත්තු කරලා බලන්නේ තියෙනවද සතිය නැද්ද කියලා. ඒ නිසා නිකන් සාමාන්‍ය පිස්සු කෙලගෙන හිටපුවා ඉවරනේ ප්‍රශ්නේ. මේක මේ සතිය වඩන්න ගිහිල්ලා අල්ලපු ගෙදර වුණසට සතිය උගන්නන්න ගිහිල්ලා තමයි කචල් එක තියෙන්නේ. ඒ නිසා සතිය කියන එකට ওই විදිහට දෙවෙනි ප්‍රශ්න විදිහට මොහොනේ කෘතිම කරන්න බෑ. ඒ අර මානසික රෝග පිළිබඳව යනකොට ඒ මෝහන නිද්‍රාවෙන් රෝගකාරක හොයා ගැනීම ක්‍රමයක් කාලයක් පාවිච්චි කරලා දැන් සමහර පාවිච්චි කරනවා. නමුත් ඒක 100%ක් උත්තරයක් නෙවෙයි. ඒක නිසා සතිය වඩනකොට බුදුජානනාංශය සඳහන් කර තියෙනවා චිරකටම්පි චිරභාසිතම්පි සරිතා අනුසරිතා කියලා. බොහෝ කලකට පෙර කරන ලද බොහෝ කරකටපට අසල ලද දේවල් මෙනෙහි කරන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒ වගේම Tamanට අවශ්‍ය නැත්තම් අමතක කරන්න පුළුවන් ගැටිකුත් එනවා. දැන් අවශ්‍ය දේට මනසිකාරය යොදනකොට අනවශ්‍ය දේ හැලෙනවා. ඒ කොහොමඩක්වත් ගෙදර මිනිස්සු කියන්නේ ඇහින්නේ නැහැ. ඒක ඉතින් සාමාන්‍ය හැටිනේ. අමාරු සයියක ඉඳලාම තියෙන දෙයක් ඒක. මට ඇහුන්නේ නැහැ කියන. ඉතින් එතකොට මුට්ටිය නමන ඔළුවේ. ඉතින් ඒක හැටි ඒක ඒක සතිය නෙවෙයි වැඳපු කට්ටියගේ හැටි. මට හරි ආසාවෙ ඒක දැනගන්න මට ක්‍රමයක් නැහැ. ඒ නිසා අඟවන්න විතරක් එපා. සතිය තියෙනවා හෝ නැහැ හෝ සතිය මේ මේ අනුන්ට කරන්න කියන්න අනම්මනම් ඒ කොන්ත්‍රාත් බාර ගන්න නැතුව මේක දී යටින් ඉන්දර ගෙනියනවා වගේ මීට ජාම බේරගෙන යන එකයි තියෙන්නේ කාටවත් අඟවන්න තේම කාට කියන කියන ඒ එහෙම තමයි ඉතින් මේ මේ පොඩ මටත් තේරෙනවා පොඩ අප්සෙට් වගේ ඔළුව මගේ කියලා එයාටම පොඩ්ඩක් ඕවෝ කියලා යන්න දෙන එකයි තියෙන්නේ එහෙම නැතුව ඒ මනසට ඒත්තු ගන්නන්න ගියොත් ඉතින් නඩු හබ පික්කසාද තමයි. අවසාන වර්තාව ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්ස මේ භාවනා ගැටලුවක් නොවේ. ඊයේ පාකින්සන් රෝගයේ වැළඳුණු වැළඳුන හිත හදාගන්න වැළඳුන හිත හදාගන්නේ කෙසේදයි ඇසූ ප්‍රශ්නය මගේ වුණා නම් මං කෙසේ හිත හදාගන්නේදයි සිතුවෙමි. එය මෙසේය. පාකින්සන් රෝගය මට සතිය පිහිටුවා ගැනීමට බාධාවක් නොවේ. ඒ බව මට සතුටකි. හොඳින් පිහිටුවාගත් සතිය අපි වටා ඇති හැම ගැටලුවකටම නිවැරදි උත්තර සපයමින් කෙලින් ගමන් කරයි. හරියට පුංචි ස්ටූල් එකක පරයන්කේ වාඩි වී සිටින කෙනෙක් හතර පැත්තටම ඇල නොවි ඇල නොවි නොඇටි බැලන්ස් කරනවා වගේ. සතිය බලන විට අප වටා ඇති හැම දෙයක්ම හැම කෙනෙක්ම ඇති වී නැති වී බොඳ වී යන සිහින මායාවල්ය. හැම රෝගයක්ම අඩු වැඩි වශයෙන් අපි හැමෝගේම ශරීරවල ඇත. හැමෝටම පොදුයි. එකම වෙනස එක එක්කෙනාගේ ඇතිවන ප්‍රශ්න, කරදර, ලෙඩ රෝගවල හැඩයත් ඇතිවන වෙලාවලුත් වල ඇති වෙනසයි. පොදු ධර්මතාවයේ එයයි. එය අපටම අවබෝධ කරගත හැක්කේ සිත කයටගෙන මේ මොහොතේ මේ මොහොතටගෙන සතියෙන් සිටීමෙන් පමණි. මේ මගේ අදහස් වලින් එම යෝගියාගේ හිතට සැනසීමක් හා නිරෝගී සම්පන්නිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. මේ මඟ අපට පහදා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් නිවන් සුවත් පතමි. පාකින්සන් හැදේවා. අනේ එහෙම වෙනවා තව සතිය වඩා ගන්න පුළුවන්. ඒ නිසා අපේ බාප්පට පාගෙන්ද නැදුනා ඔබටත් එසේම වේවා කියලා ලියුමමාර කරන එකයි තියෙන්නේ. ඒකද ඒක තැනක සරුවචනසේ සඳහන් කරලා තියෙනවා නැත්නම් ලියුමේ කිවිතුම වාක්‍ය තමයි මේකේ වටිනකම තමයි ලෙඩ හැදෙන්නේ ඉස්සලා සතිය දැනගෙන තියෙන එක. මොකද ලෙඩ වුණාට පස්සේ සතිය වඩන්න කිසිම මානසිකත්වයක් වෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා හොඳටම ලෙඩ වුණාට පස්සේ මරණදී කරන්න බෑ. කල්ලිතෝ කරලා තිබ්බොත් ලෙඩින් සපේ පේසෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද වේස අඩු කරගන්න පුළුවන්. ඒක නිසා ਸਰුවචනාංශිකේ ප්‍රකාශයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට තමන් වඩපු සතිය වටිනාකම තේරෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු දවසට කියලා. ඔය කරන ඔක්කොම තොවිල් ඔක්කොම ටික කරලා බලයි. එකකින්වත් මොකක්වත් වෙන්නේ අර වඩන ලද සතිය, කල්යාණ මිත්‍රෙක් වගේ තමයි ළඟට එනවා. ওই කරන ඔක්කොම පුස් බව තේරෙනවා. සතිය තරම් බලවත් නැහැ. නමුත් එයාට ඒ වෙලාවේ සතිය මතක් වෙන්න ඕනේ. මේ ඔක්කොමලා මාව අතහැරලා ගියත් සතිය මාව අතහැරලා යන්නේ. ආන්නේ එතකොට අනේ කොච්චර වටිනවද මම කල්ැතු ඒක පුරුදු කරපු එක කියලා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඕනම චෛතසිකයක් කරදරෙදී අපි අතහැරලා යනවා සතිය එහෙව් සතියකට අපි තැන දෙන්නේ නැතුව මේ අනිකුත් චෛතසික අනිකුත් දේවල් වලට ඉස්සර කරන එක තමයි තකතිරකම මෝඩකම අමනකම මරිකම අන්ධකාරය කියලා කියන්නේ. අනිත්‍යව කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මේ සතියට පෙරමුණ දෙන්නේ. ලෙඩ වුණත් සතිය කවදාකවත් අපි කොච්චරද කියනනම් මේ බුදුජානක සඳහන් කළා තියෙනවා සති ආනපන සතිය වඩනවනම් රාහුල පුංචි හඳුරන්ට චරිමක පස්සාතපි ඥානතෝව නිරුද්ධන්ති කිය. අන්තිමට යන හුස්මේ හමාරෙත් සතියෙන් ගෙවෙන්නේ. සතියෙන් බඩ හිටියොත්. මේ මානසික වේදනාව ඉති අමාරු ඇතිනේ. ඒ වේදනාව සතියෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒක නිසා අපි දෙන්න තියෙන කාට හරි කරදරේන එක කාටත් වෙනවා. කරදරේ එන්නේ ඉස්සෙල්ලා සතිය පොඩ්ඩක් අඳුරලා දීලා තියෙනවනම් යාර කීතයි කියව අනිත් ඔක්කොම විශ්වාස කරන්න බැරි වෙයි. නැති වෙන තැනක් වෙයි. නමුත් ඒකට සතිය පොඩ්ඩක් සීපත් කරන්න කියනවා. දැන් අර ප්‍රශ්නේ ආව මොකද්ද? නනම් ගොඩක් තියෙනවා හඳුනන. නෑ නෑ ඉච්චර ගොඩක් දෙන්නේ නෑ. එකට ඉඩ දෙනවා මේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරත් එකයි ඔක්කොම පොදුවේ මෙනෙහි කරත් එකයි සැකේනම් විතරක් මූල කර්මස්ථානේ ඉන්න කියන තමයි පොල්ලක් දාන්න ආවේ මට. පොල්ල නෙමෙයි හඳුනන දැන් එහෙම එදා අප ප්‍රශ්නෙට ඔබ වහන්සේ කිව්වේ මේ එන එන එක දිහා බලන් ඉන්න කියලානේ සැක නැත්නම්. එහෙම බලාගෙන ඉන්නකොට නිකන් හැමදේම පේනවා. ඒ වුණත් ඒවා පශ්චාත්තාපයන් නොවි ඉඳ ටිකක් හුරු වුනහම හරිම ජොලියේ ඉතින් ඔහේ නිකන් ඉඳගෙන ඉන්නවා. එච්චරයි පරියන්කේම වෙන්නේ. බැయ్య වෙන්න හදනේ දැන් ඔය. නෑ ඒක තමයි දැක්කේ. ඒක ප්‍රශ්නයද ඉතින් ඔබ? නෑ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අර මොනවාද ඒකෝදි භාවයක් කිසි දෙයක් නැහැ මුළු වෙලාවම අර හිතට එන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. නැවගිරුණත් බෑන්චෝ. ඕන ඕනම දුකක් ආවම ඒකේ පොඩි ජොලියක් තියෙනවා. You must try to find a reason to be glad under any circumstances. අනිත ඔක්කොමලා ඉසాత බැඳගෙන අඬනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා. අර මේ අර සිබිල් වෙත්ත සිංහ ලියනවා ඒ සූත්‍ර පුංච කියලා ඒ දවස්වල ලියනවා. මොකද්ද මේ වනිතා විද්‍යාපත්‍රේ. මම ඒ දවස්වල වන්තවිත්තු පත්‍රෙත් කියවුවා. ඒ මොකද ඒකේ ඒකේ තියෙනවා මේ ලපටි පෙළ කියලා එකක්. ඒ දැන පත්‍රයක් දකපු කාලයක්වත් පද නැහැ. කෙසේ නමුත් ඒ ගෙදර ඉටි ඉටි කට්ට නැති වෙලා. ඉතින් අත්තම්මයි 100යි දෙනා කියලා මූටත් ඇහෙනවා. ටික වෙලා ගිහලා කවුද නෑදෑයෙක් ඇවිල්ලා කුටුවේ ඉඳගත්තට පස්සේ කෑ ගහන්න පටන් අර ගන්නවා. සූත්‍ර වුන්දට එන ජොලි. මොකද ඉටි කට්ට හම්බ වෙලා. ඉටි කට්ට ඇවිල්ලා පොට්ටේ දිවිලා. ඉතින් ඌ hina වෙනවා සන්තෝෂයෙන්. ඉතින් අත්තම්මටත් අප්සෙට් නෑ මම 100ලත් අප්සෙට් නෑටත් අප්සෙට්. අර උඩ ජොලියනේ මෙච්චර හොයපු ඉදිකට හම්බුණා. ඒ නිසා ඕන ඕගොල්ලෝ කොච්චර ඉසාද බඳගෙන ඇඬුවත් විලාප දෙන්න හැදුවත් ඒක තියෙන අර ජොලි කෑල්ල අල්ලන්න දන්නේ නැතිකම තියෙනවා. හැම සිද්ධියකදීම 50 50 හොඳ නරක තියෙනවා. 50 50 හරි වැරදි තියෙනවා. අපි අර හිත අල්ලන්නේම වැරද්දම නිසා නරක නිසාවට පේන 100 100ක් වැරදි කියලා නෑ. මේ ලෝකේ කිසිම තැනක 50ට 50 එහෙම වෙච්ච තැනක් නෑ. හැම එකකම ජොලියක් තියෙනවා. ඒ ඒකේ ඒ සාහිත්‍ය රසයක් ඒක. ඒක මතු කර ගන්න දන්නවනම් ඔය කවුරු මොන જાතියෙන් කට උල් කර කර අනම්මනක් කියන්නේ කියත් ඒක සාහිත්‍යයට දාලා කියනකොට බුදුම රසයක් තියෙනවා. ඒකේ කියනවලු ගිහිල්ලා මචං මේ අපේ තාත්තා ළඟට අම්මා යන්නේ හතර කුරෙන් දන ගාගෙන කියලා. ඉතන ඒ තරම් රෙස්පෙක්ට් කරනවාද කියලා නෑ. හවසේ බීලා ආපම තාත්තා ඇඳයට රින්ගන්නේ අම්මා මෝල් ගහරන් ඇඳයටට ගිහිල්ලා ගහන්නේ දන ගාගෙන ඉවරයි. ඉතින් ඕක අනිත් පැත්තට කීත හැකින ඕන තරම් අයියෝ අපි දික්කසා දෙන්න අපේ ගෙදර එන ප්‍රශ්නක් තියෙනවා තාත්තා අම්මට ගහනවා අම්මා තාත්තට අරු එහෙම නෙවෙයි කියන්නේ. අපේ තාත්තා ගාවට අම්මා යන්නේ දන ගහගෙන මචං කියලා යන්නේ. ඉතින් ඔය හැම දෙයකම ඔය ලියන එක අනිත් පැත්ත පොඩ්ඩක් දාලා ගන්න පුදුමාකාර රසයක් තියෙනවා. ඒක නේ ආන්දිතුමා කියලා තිබුණා. මේ ලෝකේ සිය පුදුමාකාර දුක් අඳක් තියෙන්නේ. ලෙඩ රෝග, ශරීරේ පුරාම වේදනා. මේ හාස්‍ය රසය තමයි ලෝකේ කෙලින් කරලා තියාගෙන ගියේ. එහෙනම් තමයි මේක වැටෙන්න ඕන. ඒකම තමයි සාහිත්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මොකද්ද මේ හාස්‍ය රසයක් නැත්නම් සාහිත්‍යමය රසයක් හැම වෙලාවෙම මතක් කරලා දෙනවා සතිය. මේ මිනිස්සු බලන්නෙම නూరుට. බලන්නෙම පැංගිරි පැත්ත. බලන්නෙම වැරදිච්ච පැත්ත. ඉතින් ඒක දිහා බලනකොට ඉතින් මේක හරි මොනවා වුණත් මිනිහ බලන්නේ එහෙමනම් ඒකේ තියෙන සංසේ බලනකොට ඕනේ ආටිකල් එකක් බලන්න ඕනේ ටෙලිඩ්‍රාමා එකක් ඕනේ සංස්කරණය කරපු එකක් බලන්න ඒක දිහා බලනකොට පේනවා මේ වාගේ මැට්ටෝ જાතියක් තකතිරෝ જાතිය අමනකමක් මේ මොකද්ද මේ ඉස්මතු කරලා පෙන්වන්න හදන්නේ තීන දේවල් නට නෙමෙයි ඉස්මතු කරා නම් කක්ක සංස්කරණය කරා ඒ ශාවකදියා බලන් ඉන්නවනම් ඒ හැම හැම දෙයකම මේ సౌందර්යයන් මාසයක් සුමගක් පෙන්ලා දෙනවා සතිය කියන එක පුරුදු කරගත්තට පස්සේ ඒ නිසා ඒක ආගමකට දාන්න එහෙම නැත්නම් මේ කාගේරි අධිකාරියක් අරදී තියෙන එකක් කරන්න කාට හරි කරන්න බෑ කියන එකක් කරන්න යන්න එපා. මෙච්චර මේ ලස්සන දීලා තියෙන මේ දෘෂ්ටි කෝණය එරකට ඉදිරියට අනේකයි තියෙන්නේ. කොහොමද ඉවර කරපේක ලොකු දෙයක් ප්‍රශ්න. අපි සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉවර කරන්න ඉස්සලා කාට හරි තියනවද වෙන කිවිතු කළ යුතු දෙයක්. ඒ නිසා අපි මෙතනින් අපේ සතිವಾರය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි